අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි අපි අදත් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවක් නැත්නම් සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් එහෙ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා අපි තරංගට ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාස කීපයක සිට ඔබ වහන්සේ පේරාදෙණිය සුබෝධාරාමයේ මෙහෙවන එක් දින භාවනා වැඩසටහන් වලට සහභාගී සහභාගී වී ලද කමඨහන් අනුව භාවනා කරන අයෙක්මි. නිවසේ දහසකුත් වැඩ කටයුතු අතර අවස්ථාව ලද විට භාවනාවේ යෙදෙමි. එවිට මා කරනුයේ පර්යංක භාවනාවයි. සිහිය පිළිබඳ සතිමත් වීම හා හුස්ම රැල්ලේ සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. පර්යංකයේ රැඳී සිටින විට විවිධ බාහිර අරමුණු කරා සිත ඇදී යයි. ඒ ගැන ගැටීමක් නැතිව නැවත මාගේ කාර්ය කර ගැනීමට හැකියාව ඇත. මේ ආකාරයට ස්වාභාවිකව සිදුවන ආස්වාස ප්‍රාස්වාසයේ කෙරේ සිහිය පිහිටුවා ගැනීම විනා වෙනත් ප්‍රගතියක් මෙතෙක් භාවනාවෙන් නොලදිමි. භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් පතමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඔය ඇත්තට මේ දහතකුත් වැඩ කටයුතු මැද පටන් ගත් එකත් ලොකු දෙයක්. ඒකේ යන්නේ පේනවා මේ කරගන්න ලැබිලා තියෙන්නේ සක්මන විතරයි. ඉතින් ඔහොම කෙනෙකුට ගොඩක් භාවනාවේ ගැම්ම අල්ලන්නේ භාවනා කියලා මොකද්ද කියලා තේරෙන්නේ සක්මන් කරොත් විතරයි. ඉතින් ඒක නිසා අර ලැබෙන වෙලාවේ හුඟක් අර මහන්සිලා ඉන්න නිසා ඉඳගෙන ඉඳ කැමැත්තකුත් ඇති. නැවත එක පාරට අර වැඩ කටයුතු කොටක ඉඳලා ඉඳ ගන්නවට වැඩිය අතරමැද ටික සක්මන් කරනවා නම් මේක හොඳට හිත කය අර කරන පරියන්කට සකස් කිරීමක් කරනවා. ඉතින් ඒක නිසා පළවෙනි වශයෙන් හිතන්න ඕනේ අපිට කොහොම හරි කමක් නැහැ, වැරදි වැරදි හරි කමක් නැහැ, සක්මන නැතුව හරි කමක් නැහැ. පරියන්කේ කරන්න හම්බුණා. මේක දැන් දියුණු කරන්න ඕනේ කියන දෙවෙනි කුසල ඡන්දයත් පහළ වෙලා තියෙනවා. ඒ නිසා මේක දිගට කරගෙන යන හැටි බලන්න. බලලා ඒක දියුණු කර ගැනීම සඳහා උපදේශ දෙකක් දෙන්න පුළුවන්. එකක් ඔය කියන කාලයෙන් භාගයක්ම දාන්න සක්මනට. අනිවාර්යයෙන් මේක පරියන්කට ඉස්සලා වෙන්න ඕන. දෙක එහෙම කරනකොට ආශ්‍රත් ප්‍රසවාසයේ බලනවා නම් පේනවා නම් ආශ්‍රත් ප්‍රසවාසයේ මොන හරි තොරතුරු ටිකක් අහුල ගන්න. ඒ තොරතුරු ටික මේ සමටාන් වார்த்தාවට දාන්න. තුන දැන් මෙහෙ ඉන්නවනේ ඕන තරම් සක්මන් කරන්න පුළුවන්. මොකට දෑමේ කුණු කන්දල් ඇදගෙන පරණ නඩු ඇදගෙන දකලන්න. ඒ නිසා මෙහෙදි කරන හොඳම පරියන්ගේ විස්තර ටික කියන්නේ. ඇත්තටම ඒක කියනවනම් අර මං කලින් කිව්ව තුනම ඕනේ නැහැ. ඊට පස්සේ මෙහෙන් ගියාට පස්සේ බලන්න ගෙදර ගිහිල්ලා මේ වගේම කරන්න හම්බ වෙන්නේ නැහැ. එච්චර අපිට පින් නැහැ. නමුත් පොඩි ගැම්මක් එනවා ගෙදර ගියාම. ඒකට සක්මනට ඉඩ ටිකක් දීලා ආනාපානේ නැත්තම් මූල කර්මස්ථානේ වැටහෙන කරුණු පුළුවන් තරම් අහුලන්න බලන්න. ඒක කමඨාන් වார்த்தාවට දාන්න. අන්තිමේ කියන එක නාගේ වැරද්දක්ද මන් දන්නේ නැහැ. ලියන එක නාගේ වැරද්දක් කමන්නේ ආස්වාස ප්‍රාස්වාසනේ ප්‍රශ්වාස කියලා ලියවෙන්න. එච්චර වරපතල වැරදි නෙමෙයි. නමුත් ආස්වාස ප්‍රස්වාස ප්‍රයන්න තියෙන්නේ රස්ස වෙලා. එතන ප්‍රාස්වාස කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒක වැරදි. ඒක අපි නිවැරදි කරගනිමු. ඒක භාෂාව පිළිබඳව ලොකු සංශය මතක් කරපු එක. මේකෙදි කියන්න තියෙන්නේ ඔය gedareture දහසකුත් කටයුතු නැති මෙහෙම කියත හැකියි. ගෙදරගුරේ 17ක් කටයුතු කරන්න ඔයගොල්ලෝ පව් කරලා තිබ්බත් නිස්සාරණවනේ පව් අරවලා මෙහෙට ගෙනල්ලා නිකන් කණ්ඩ දෙනවා. හොඳ සුදුසු ආසනයක වාඩි කරලා මේ කාල භාවනා කරපන් කියලා. ඒත් අර කුණු කන්දලේමයි කතා කරන්නේ. දහසකුත් වැඩ මැද ඉඳ ගන්න විතරක් හම්බෙන එකේ කතා කතා කරනවා. මම දන්නේ මෙහෙම කියන නිසා මේ කතා කරපේකන කැමැතිද දන්නේ මේක න කැමැතිද දන්නේ මෙහෙදි කරව පරියන්කේක සහ සක්මනක විස්තර කිදිරිවත් කරන්න කැමැතිද? මෙලියාපු එකන. කැමැතිද? ආව මයික් එක දෙන්නේ නෑ. මම මෙච්චර බණින්දි කියපු එක ඉදිරියපත් වෙච්ච එක ලොකු දෙයක්. ස්වාමීන් වහන්සේ මේ මම ආස්වාස ප්‍රස්වාස ගැන සතිය පිහිටුවාගෙන යන අතරේ මට ඒ දක්වා පමණයි සතිය පිහිටවන්නේ වෙන විස්තර මොකද්ද ඒ දක්වා කියනකොට මම මගේකට අහුවෙලා මොකද්ද ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටුවාම දැනෙන්නේ නාසග්‍රේ මේ ආස්වාස් ප්‍රස්වාසයේ දැනෙනවා. මොකෝමද දැනෙන්නේ? නිකන් හුලම් පොදක් වදිනවා වගේ දැනෙනවා. ඔය ටික අහන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනේද? ඕක විතරයි දැනගන්න ඕනේ මට. අනිත් දවසේ ලියනකොට කියන්නේ මම වාඩි වෙනවා. වාඩි වෙනකොට මට හිත ආස්වාස් ප්‍රස්වාසයට යනවා. ගියාම මට නාසිකාග්‍රේ හුලම් වදින පාර දැනෙනවා. එතකොට මට අහන්න පුළුවන් දැන් උතෙන් ආපු නිසා අහන්න පුළුවන් ඒ වදින පාරේ අත්දැකීමේ පිරිමැදීමේ අත්දැකීම අනුව මේක ආස්වාසිය මේක ප්‍රසවාසිය කියලා වෙන් කරලා අල්ලන්න පුළුවන්ද අල්ලන්න බැරිද? එහෙම බැලුවේ නෑ ස්වාමීන් වහන්සේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අර ටික කිව්වොත් මට ඒක කියත හැකියි. මේ බැරදිච්ච බැරදිච්ච වගේ ඉලවල ආනපාන ගැන වචනයක් කතා කර නැත්නම් මං කියනවා කරුණා කරලා පාරට එන්න. ඔය අතුරු පාරවල යන්න එපා. පාරේ යනකොට මොනවද වැටුනේ කියලා කියන්නේ කියලා. එතකොට තව දුරටත් මේ අවසර ගන්න නැතුව මම ප්‍රහරස් ප්‍රශ්න අහනවා. සක්මන් කරනකොට මොනවද වැටෙන්නේ? මෙහෙදී. ඒකත් සිහිය පවත්වාගෙන මේ ගමන් කිරීම පමණයි කරන්න වෙන අරමුණු හිතට එන්නේ. හරි. එතකොට කොහොමද දන්නේ ගමන් කිරීමට සිහිය පිහිටියයි කියලා? වෙන අරමුණ මං ළඟට එන්නේ නැහැ, ළඟා වෙන්නේ නැහැ. හරි. ඒකෙන් එකක්. අනිත් එක වෙන අරමුණ එන්නේ නැත්නම් එන්නේ මොන අරමුණද කියලා ඇහුවොත් මොකක්ද කියන්නේ? සතියෙන් මම සතිය පිටලා දැන් ඇවිදිනවා. එතකොට මට දැනෙන්නේ මේකයි කියලා කිව්වොත් මොනවද දැනෙන්නේ? මම වම දකුණ වශයෙන් තමයි සක්මන් භාවනාව කරන්නේ. ඉතින් මම වම දකුණ කියලා සිත එක තැනක පිහිටවාගෙන යනවා මිස වෙන සිතුවිලි පහළ ඒකට හිත පිහිටපු වෙලාවේ තමයි වැටෙන්නේ කොහොමද? දැන් මමට හිත ගියා. දැන් දකුණට හිත ගියා කියලා දන්නේ කොහොමද? අර හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ අපිට උලම් පිරිමැදෙන දැනෙනා වගේ සක්මනේදී මොනවද දැනෙන්නේ? සක්මන් කරනකොට අර කකුලට දැනෙන දැනීම පමණයි. ඒ ටික විතරමයි මට ඕනේ. ඒක අහන්න ප්‍රශ්න 15ක් විතර අහන්න වෙනවා. අනිත් දවසේ මේ ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා කියන්න මම සක්මන් කරනකොට මම සතිය පිහිටු වෙලාවට වමට පෑගෙනවා දැනෙනවා විලුඹට හෝ ඒ දැනීම ඔය ඔක්කොම ගමන අසුද්ධ කරන්න ගියාම නඩුවට අදාළ ඒ ටික විතරයි. ඒකෙදිත් මේ වම් පාය මේ දකුණු පාය කියලා තේරෙනවද කියලා මට අහන්න ඕනේ. දැනෙනවා ස්වාමීන් වහන්සේ. කොහොමද මොකද්ද වෙනස? දෙකේ වෙනස මොකද්ද? දැනෙනව නම් මම ඊගා ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම අහනවා. අර ඉස්සෙල්ලාගේ දැම්මේ නෑ ස්වාමීන් වහන්සේ බැලුවේ නෑ කිව්වොනම් මං ඉතින් පිටිපස්සට දාගෙන එන්න බලන්න. වම දකුණ කියලා මිසක් වෙන වම්මෙන් මේකයි දකුණෙන් මේමයි කියලා මට පැහැදිලි වෙන්නේ නෑ. ඒ නිසා දැන් කටබොරු කිව්වට දියබොරු කියනවා දැන්. ඊට පස්සේ කො දියබොරු කරනවා. දැන් ඊගාව දාසේ කමඨාන් සුද්ධ කරන්න යන. කමඨාන් අද සුද්ධ වෙලා ඊගාව දාසේ භාවනා කරන දැන් මොකද්ද බලන්න ඕනේ? ඒක ඒක තේරෙනවද මේ කතා කරන එක හරහා? අනිත් දවසේ සක්මන් කරනකොට මොකටද බලන්න ඕනේ? ඒක වැටෙන්නේ නැද්ද? වැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අනිත් දවසේ බලන්න මේ වම තියෙනකොට දැනෙන දැනිල්ලයි ඒකෙන් දකුණ තියෙනකොට දැනෙන දැනිල්ල වෙනස මොකද්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසආස දෙක හොඳට කිට්ටු වෙලා ආනපාන මුණ දා ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු ආසනාවක්. ඒක බලන්න මේ ආස්වාස කරන වෙලාවේ ප්‍රසවාසයේ නැති ලක්ෂණ මොනවද තියෙන්නේ? ප්‍රසවාස කරනදී ආස්වාසයේ නැති ලක්ෂණ මොනවද කිය වෙනස මොකද්ද? සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා වැටහෙනව නම් මොකද්ද වෙනස? එතකොට ඒකේ ගැඹුරකට යනවනේ හිත. ඒක පටන් ගන්නකොට බෑනේ. ටිකක් සක්මන්ට හිත දාගෙන වැඩේ අනාතරේ වම හරි දකුණ හරි තේරෙනවා නම් ඒකන හරි දකුණ තේරෙනවා වම කොහොමද වම තේරෙනවා දකුණ කොහොමද මේක තමයි කමටන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා අනිත් දවසේ අනිවාර්යයෙන්ම ලියන්න. ලියනකොට වල්වට අරන් එපා. gedara 17ක් සුමේ කරනවා ඒ ඔක්කොම නිකම් නරිය බල්ලයි කතා. අඩිය තියෙනකොට වැටෙන්නේ මොකද්ද? හුස්ම ගන්නකොට වැටෙන්නේ මොකද්ද කියලා ලියන්න පුළුවන් නම් අපිට මෙච්චර වෙලා ගන්න. මෙච්චර වෙලා ගත්තයි කියලා නාස්ති වෙලා නැහැ. මොකද්ද අපි වටහා ගන්නවනේ. අපි සබහවම වටහා ගන්නවනේ. ඒ නිසා අපි ඒකට වෙලා ගන්න ඕනේ. ඒක නාස්තියක් කියලා හිතන්න නරකයි. නමුත් මේක හොඳට හිතේ තියා ගන්න ඕනේ. හිතේ තියාගත්තොත් අනිදස්සේ භාවනාවට ගිය ගමන් දන්න මොනකටද බලන්න ඕනේ කියලා. දැන් තේරෙනවද? තේරෙනවා. මොකද්ද තේරුනේ? දැන් ආනාපාන සති භාවනාව කරනකොට ආස්වාස ප්‍රස්වාසී තිබෙන වෙනස බලන්න කීවා. ඔව්. වම දකුණ කියලා සක්මන් කරනකොට වමට දැනෙන තත්වයයි දකුණු පායට දැනෙන තත්වයයි දැනගන්න කිව්වා. හොඳයි. තවත් මට ඉස්සරහට යන්න පුළුවන් ඔය ඇති. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හෙටත් කමටහන් සුද්ධ කරන වார்த்தාවල් ලියයි කියලා. ඒකට පුළුවන් තරම් අන්නේ විදිහට හරියට කරලෙම වහලා කතා කරන්න ඕනේ වනාතේ වහන්න එපා, නීරේ වහන්න එපා. එතකොට වැඩේ යන්නේ. හරිද? එහෙසෝ. හොඳයි. දැන් අපි යනවා ඊගා ප්‍රශ්න. වහන්සේට පින් සිදුවේ. සුවපත් වේවා. ගෞරවනීය ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දීර්ඝ කාලයක් භාවනාව පුරුදු කළ අයෙක්මි. පසුගිය මාස කීපයේදී නිතර නිතර භාවනා කරන විට හිස කරකැවීම සමහර විට මුළු ශරීරයම කැරකෙන ගතිය, දාඩිය දැමීම හා කෙලවැගිරෙන්නාක් මෙන් දැනීමක් විය. මෙම සියලු දේ සිදුවන විටත් මම භාවනා කරන බවත් සතිමත් බව පුරුදු කරන බවත් දනිමි. මේ සියල්ල අවසන් වී නැවත හුස්ම වෙත මාගේ සිහිය નિરાයාසයෙන්ම පැමිණ හුස්ම දැනෙන්නට පටන් ගනී. දිගටම භාවනාවේ යෙදුණෙමි. එවිට මට භාවනාව නීරස වන තරමට දරුවන් කෙරෙහි තරහවත් සෑම දෙයක්ම එපා වී, gedara සිටීම පවා එපා වී වෙනත් ඥාති නිවාසවල පවා රැඳී සිටියෙමි. එම තරහ ගති ටික කාලයකදී පහ වී ගියේය. එම නිසා මට මානසිකව සුවයක් දැනුනි. නමුත් ඉන්පසු විවිධ ශබ්ද ඇසීමට හා විවිධ රූප පෙනීමට පටන්ගෙන තිබේ. මෙම ශබ්ද හා රූප ඇසෙන්නේ භාවනා පර්යංකයේදී පමණය. මට සමහර විට ස්වාමින් වහන්සේගේ රූපය පෙනී ධර්මයේ දේශනා කරන ආකාරයත් ඒ සමගම රූපයත් නොපෙනී විවිධ විකාර සින්දු ඇසී මතකයේ නොරැඳී යයි. මේ ආකාරයට තිබී නැවත සිහිය හුස්ම කරා පැමිණ එය දැනෙන්නට පටන් ගනි. මේ ආකාරයෙන් දිගින් දිගටම විටින් විට හොඳින් සතිය පවතින හා විවිධ ශබ්ද ඇසෙන ආකාරය නිසා මගේ හිසට හා හිතට මහත් වේදනාකාරී බවක් ගෙනදී හිස අවුල් මනස අවුල් බවක් දැනේ. මේ தત્ත්වය සමනය කරගෙන ඉදිරියට හොඳින් භාවනා කිරීමට ඔබ වහන්සේගේ පාද නමස්කාර කර උපදෙස් පතමි. තෙරුවන් සරණ වේවා. මේ ලිගමනෙම තොරතුරු ටිකක් ගත්තොත් නැත්නම් පිළිතුරු හොයාගත්තොත් ලිපියේ පටන් අරගන්නේ ඉඳගත්තර පස්සේ දැනෙන ආනපන එන්නේ ඉස්සලා දැනෙන කාරණා රාශියක් විස්තර කරා. හැබැයි ඔක්කොම ඉවර කරන්නේ මාට මේක බාධාන කරගන්න නැතුව මම දිගට මේ නිසා මට සතිය තියෙන බව මම දාන්න. ඉඳගෙන ඉනකොට දැනෙන අපහසුතාව නිසා මම දන්නවා සතිය තියෙනවා. එතකොට ආනපනේ මතුවෙනවා මෙන්න ආනපන. ඊට පස්සේ මොනවාරි අවුල් වුණාට පස්සේ හිත සින්දුපේ ඇහෙනවා නානා විකාර දේවල් රූප පේනවා එව්වත් තමයි සතිමත් නිසා දැනෙන දේවල් කියලා බාරගත්තොත් ඒ ටික ඉවරනට පස්සේ ආයෙත් කරදරයක් නැති කෝඩයකට පස්සේ වැස්සකට පස්සේ එන නිස්කලංක භාව වගේ හිත යනවා. ඒ නිසා අපිට පේනවා වරින් වර හිත බොහොම කැළඹිලි තත්ත්වවලට යනවා. හැබැයි කරබන් හිටියොත් මොන ප්‍රතිකාරයක් නැතුව ඒක හේම නෙවිලා යනවා. එකම දේ වොනේ කරන්නේ කාලේ විතරයි. ওই දෙක මැද පිළියම් කරන්න ගියොත් ওই tempat වීම තවත් බාල වෙනවා. තිද්ද වෙනවා අඩුයි. කරබන හිටියොත් ඒක එහෙම නැතිලා යනවා. ඉතින් එතකොට පේනවා අපිට සමාජලාට හිත කලබල හිත ඒක විසීම නැති වෙලා යනවා. ආයේ ඒක විසීම ආයේ කලබල ඇති වෙනවා. ඉතින් මේකට තමයි මම කියාගෙන අපි නටන්නේ. අපි බලනකොට මේ එකක්වත් මම කරන දේවල් නෙවෙයි මට සිද්ධ වෙන දේ. එයිනොත් මේ කරදර ගැන විතරයි අපි කතා කරන්නේ. හිත තැම්පත් වුණාට පස්සේ මට ආනාපානෙ පේන්නේ කොහොමද? ඒ ආනාපානේ බලාන ඉන්නකොට ඉන්නකොට ඒක තැම්පත් වෙන එකද වෙන්නේ අවිස්සන වෙන්නේද කියලා කවදාකවත් අර ආනාපානට සමාන දේවල් අපි නොකියන්නේ යටි හිතෙන් කරදර වලට කැමැත්තක් තියෙනවා යටි හිතෙන් කාගේදෝ උත්තර බලාපොරොත්තු වෙනවා අනික් කට්ටිය කවුරු හරිලා දෙයන්නාන්ති ආශිර්වාද කරાવી මේ සුභාසින්තර කරાવી නතර වෙයි කියලා නෑ ප්‍රශ්නේ තුලමයි උත්තරේ තියෙන්නේ නමුත් අර උත්තරේ ආනපනේ හරි ගිය වෙලාවේ වැටෙන තොරතුරු ලියන්න තියෙන අකමැතිකම කෙලෙසයක් බව දැනගෙන මාරයක් බව දැනගෙන ඒක පිටු දකින්න අපි ගිවිස ගත්තොත් එදා ඉඳලා භවනාව හරියනවා. ඒක අමාරු ඇති කියන මට තරම් ලේසි නැති වෙදි තේරුම් ගන්න. ඒ නිසා අපි මේ කෙනාවත් පුළුවන් නම් උසාවියට කැඳ වෙන එකයි කරන්න තියෙන්නේ. කැමැතිද මේ දීප එක්කන අත උසන්? හරි එහෙනම් මේ මයික් එක ගාවට එමු. දැන් මම අහන අහන්න පටන් ගන්නවා ප්‍රශ්න ඉතින් දිගටම මට දැනගන්න ඕනේ ඉස්සෙල්ලම රචනයේ ලියලා තියෙන විදිහට යම් වෙලාවකට ඒ කලබගැන් ඉවරලා ආනාපානට ආවට පස්සේ ඒ ආනාපාන එපා වෙන්න ඉස්සර වෙලා ආනාපානේ වැටෙන්නේ කොහොමද කියලා දැනගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කරදර ඇති වුණාට පස්සේ බොහොම පොඩි වෙලාවකින් මට වැටහෙනවා මේක අකුසල පැත්තද මේක කුසල් පැත්තද කියලා මම එතෙන්දී මේවා කරගෙන මම කුසල් පැත්ත මේවා කරගෙන ඒවා අමතක කරලා ආපහු මම යනවා ආනාපානෙට. හරි ගියාට පස්සේ දැන් ආනාපානෙට ගිය බව දැනගන්නේ කොහොමද? මොකෙන්ද දන්නේ දැන් මගේ හිත දැන් ඔක්කොම සමනේ වෙලා ආනාපානට ගියා ආනාපාන කියලා මොනවද අත්දකින්නේ? ආපහු මට හුස්ම රැල්ල අර තිබුණ විදිහටම මට අර තිබුණ විදිහ මම දන්නේ නැහැ. මට දැනගන්න ඕනේ කොහොමද හුස්ම රැල්ල දැනෙන්නේ කියන එක තමයි. හුස්ම රැල්ල මට මේ අර මුලදී තිබ්බා වගේ මුලදී මේක කියලා නෑනේ. කියලා පටන් ගත්තා. කියලා තිබ්බනම් මම ওই ප්‍රශ්නේ අහන්නේ නෑ. කොහොමද කියන්නේ හොඳට වෙලා අරගෙන කියන්නේ මුලදී හෝ දැන් හෝ ආනාපානට මේ මූණට මූණ දාලා ඉන්නකොට මොනවද වැටෙන්නේ? එහෙම කියලා දෙයක් වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ මට මගේ හිත සතිමත් කියලා මට තේරෙනවා කොහොමකෙන්ද දැටෙන්නේ Taman සතිමත් කියලා වැටෙන්නේ මොන සාක්කියෙන්ද මොන අද්දුටු ප්‍රත්‍යක්ෂයෙන්ද මොන අත්පන අපිට දැකීමකින්ද කියන එකටයි මම අවධානය යොමු කරන්නේ ඉස්සෙල්ල කරනත් මම එතෙන්ට අවධානය යොමු කරේ දැන් හිත අවුලක නෙවෙයි දැන් තැම්පත් වෙලා මගේ හිත දැන් සතිමත් කියන්නේ මොන සාක්කියෙන්ද කියන්නේ මොන අත්දැකීමෙන්ද වැටහෙන වැටහිලි මං අයින් කරාට පස්සේ මට දැනෙනවා මගේ හිත කිසිම දෙයක් හිතේ නැහැ. පිරිසිදු ගතියක් දැනෙනවා හිතේ. ඒක දැනෙන්නේ මොකෙන්ද කියලා. ඒ කියන්නේ මට තාම දැනෙලා නැහැ. ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ. ආනාපාන සතියෙන් මට දැනෙනවා සතියෙන්. දැන් ආයෙත් තව බබා පොඩ්ඩක්. හරි ගියාට ආනාපානේ ඒ වගේ වෙලාවට වැටෙන්නේ කොහමද? මට එච්චර කියන්න වැටෙනවා. ඒක නැත්නම් ඔය රජනී ලියලා තියෙන කිසිම දෙයකින් නඩුවට අදාළ නැහැ. අනිත් දවසෙත් බලන්න ඒක හම්බෙන්නේ කලාතුරකින්. ඒක හරියට කියන්න බැරි නම් අපි වෙළඳවල පහ වෙනකන් ඉඳලා වෙළඳන් කරගන්න බැරි වෙච්ච වෙළඳ වෙළඳෙක් වගේ කනගාටු වෙනවා. හරි ගැටලුවක් ස්වාමීන් වහන්සේ ඒ දෙපැත්තක් එකට ගැටෙනකොට හරි මට ඊට වැඩි ප්‍රශ්නයක් දැන් මම මේ කියන එකක් අහගෙන ඉන්නේ නැති එක. මම මේ කියන දේ අහන්න නැතුව කතා කරන්න පටන් ගත්තාම මට ඊට පස්සේ ගැටලුවක්. ඒ දෙපැත්ත ඔය ඕන කෙනකින් අහන්න කවුරුත් නැති කෙනෙක් ඉන්නවද කියලා? ඒ කට්ටිය කියන්නේ නැහැ. අපි දෙන්න දන්නවනේ. ඒක නිසා මතක තියාගන්න මේ ඔක්කොම තියදී අපිට තාම කලාතුරකින් වෙලාවක් හම්බ වෙනවා. අදාළ අරමුණට සතිය පිටරනවා. ඒ වෙලාවේ තොරතුරු කියමනෙන් තමයි නිවන පෑදෙන්නේ. මේ තොරතුරු ප්‍රශ්න සාකච්ඡා කරන්න ප්‍රශ්න ගැන කතා කරන්න ගියොත් අවුල් වෙනවා අවුල. හිත අවුලෙන් අවුලට යනවා. ඒ නිසා කලාතුරකින් හැම එකක් අපි කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. අන්නේ ක්ෂණයේ එළඹිච්ච වෙලාවේ ඔක්කොම කරලා එළඹෙන්නේ. ඊනුවට පස්සේ ඒක ඇසුරු කරේ නැත්තම් ආනපන විස්තර ගත්තේ නැත්තම් ඉතින් අපිට අර අන්දිකුගේ පයේ මණිකක් හැප්පුණා වගේ මනසේ අහුලන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ භාවනා කරන්න යන්න සද්දත් ඇහෙනවා. ඇඟේ කරදරත් එනවා. নানা ආකාර දේවල් වැටෙනවා. ඒ වගේ ටික වෙලාවකින් නැති වෙනවා. ඒකත් ඉවසන්න ඕනේ පොඩි සෙල්ලමක් නෙවෙයි. ඊට පස්සේ දැන් ආනපනේ ආපු වෙලාවේදී ඒක තොරතුරු අහලගත්තේ නැත්තම් එහෙනම් අර මෙතෙක් වෙලා උත්සාහ කරපෙකේ පළපරෝජන නැහැ. ඒ නිසා හොඳට කුබරක් ගොවිතැන් කරලා ගම් වතුරට ගහගෙන ගියා වගේ. ඒ නිසා අනිත් දවසේ හොඳටම වෙලා යන්න මට විතරක් වෙන එකක් නෙමෙයි මේ හිත ඇතුලේ යකෙකුත් ඉන්නවා, దేవතාවෙකුත් ඉන්නවා. බුදුහාමුදුරුත් ඉන්නවා, දේවදත්තත් ඉන්නවා. අපි බුදුහාමුදුරුවෝ එන වෙලාවේදී විස්තර ටික අල්ලන්නේ එතකොට දේවදත්තට එන්න බෑ. දේවදත්ත ගැන විස්තර කතා කරන්න આવුත් බුදුහාමුදුරේ නැතුව අතාරින්. ඒ නිසා අනිත් දවසේ කරදර දීම සටහන් කරන්න ඕනේ. ඒ කරදරට සාපේක්ෂව අපේ හිත යම් වෙලාවකට මේ ආනපනට යනවයි කියන එක අපි ලැබිච්ච manussාත්ම භාවයට වැඩි අමාරු දෙයක්. කනකත් බෑවෙක් වේසිදුරෙන් අහස බලනට වැඩි අමාරු දෙයක්. එහෙනම් ඒ වෙලාවෙත් ඒක අහුලගත්තේ නැත්නම් එහෙනම් ඒක විස්තර බැලුවේ නැත්නම් විස්තර කියලා කියන්නේ සටහන් සහ ආකාරය. ආනපානෙ පේන්නේ මේ ඔස්ලෝසු බට්ටේ පැද්දෙනා වගේද එහෙම නැත්නම් දොරක් අරිනා වහන වගේද එහෙම නැත්නම් වෙහෙසක්ද පහසුවක්ද සීතලක්ද උණුසුමක්ද කම්පන චංචලයක්ද බරක් මොනෝ හරි කමන්නේ ආන්නේ කාරණා අහුලා ගත්තනම් ඒක ඉඳලා ඒක වවාගෙන යන හැටි අපි එකතු වෙලා හදා ගන්න ඕන ඒකට බාධා කරන දේවල් ටිකක් ලියන්නත් ඕනේ නැතුව බෑ කාටවත් තේරෙන්නේ නමුත් ඒවට සාපේක්ෂව ආරමුණ මුදුන්පත් වෙච්ච ලාවේදී තොරතුරු අහුල ගන්න දන්නේ නැත්නම් ඒකේ අඩුපාඩුවයි කමටහන් සුද්ධ වෙලා නැහැ කියන්නේ. දැන් සුද්ධ වුණා කියලා හිතනවා. ඒ සක්මන ගැන කිව්වොත් මොකද කියන්නේ? සක්මන මේ සක්මන හිත තැම්පත් වෙලා තියෙනවා වම දකුණ කරනවා. දකුණු කකුලට වැඩිපුර තද ගතියක් දැනෙනවා. විලිම්බවත් මේ අඩිය තියෙනකොට විලුඹුවටත් පය තියෙනකොට මාපටැංගිල්ලටත් තද ගතියක් දැනෙනවා දකුණු පැත්තට වැඩි වම් පැත්තට වැඩි දකුණු පැත්තට වේදනාව වැඩි ඒ වගේ අන්නේ වගේ ආනාපාන කරනකොට වැඩිම වැටෙන්නේ ආස්වාස කරන වෙලාවද ප්‍රස්වාස කරන වෙලාවද නාසිකාග්‍රයටද වැටෙන්නේ උඩුතොලද වැටෙන්නේ මං කියනෙම නෙමෙයි දැනගෙන පොඩ්ඩක් හරි අහුලන්න අවුල්ලා ඒක වார்த்தාවට දාන්න ඕනේ. එච්චරමයි මේකේ මදේ, ගොබේ. අනිකරි ඔක්කොම ආලවට්ටම් විතරයි. නිකන් මේ සැරසිලි විතරයි. මේව නැත්තම් කියනවා නම් අංග සංස්කරණ විතරයි. හරබද හරේ තියෙන්නේ අස්පනා අපිට පය තිනනකොට මොනවද වැටෙන්නේ? පය වැඩියෙන්ද වැටෙන්නේ දකුණේද වමේද විලුඹේද දණිය මොනවා හරි කමක් නැහැ. අනේ ඒ වගේ ආනපානෙත් තොරතුරු ටිකක් අහුලා ගන්න. අහුලා ගන්න බැරි එක විතරයි තියෙන. තොරතුරු නැහැ කියලා කියන්න බෑ. ඒක භාවනා විපස්සනා ලෝකේ කියනවා බැලුවොත් පේනවායි කියලා. බලලා පෙනුන්නේ නැහැ කියලා කතාවක් නැහැ. අපිට වෙලා තියෙන්නේ බලලා පෙනිච්ච දේ අහුලගෙන නැහැ. මේ දේ උකහාගෙන නැහැ. ආන්නේ උකහා ගන්න තමයි අපි කමඨාන සූද්ධ කරනවා කියලා කියන්නේ. දැන් සතුටුයිද හිතට නැත්නම් අවුලක් වුණාද? තේරුම් ගත්තා. තේරුම්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආදුනික යෝගියෙක්මි මට මේ වැඩසටහනට එන්න පළමුව විනාඩි 10ක් 15ක් භාවනාවේ යෙදීමට උවත් එය ඊටාම අපහසු දෙයක් විය නමුත් අද දින මා නොදැනුවත්වම පැය එකහමාරක් ගත වුණත් මට එය නොදැනුනි ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි ආනාපාන සතිය කළෙමි. මට වරින් වර එය කිරීමට අපහසත් අපොහසත් උනේ බාහිර ශබ්දවලට මාගේ සිත ගිය නිසා වෙනි. නමුත් මම එම බාහිරින් පැමිණෙනු දේ ගැන නොසිතා මහත් වීරියක් දරමින් නැවත නැවතත් අරමුණ වෙත සිත නතු කළෙමි. ඊට පසු මගේ හිස එක එක ඊට පසු මගේ හිස එක එක පැත්තට නවමින් එකපාරටම ගල් ගැසුනි. ගරු ස්වාමින් වහන්සේ මම පුදුම විදිහේ සතුටක් ලැබුවේ ඉන්පසු මගේ අරමුණ උන ආනාපාන සතිය කිසිම කරදරයකින් තොරව ඊටාම සතුටින් කළ හැකි වීමයි. පැය එකහමාරක් ගත වූ බව මට දැනුමක් නොමැති විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. ඔයකේ ප්‍රශ්නයක් නෙවෙයි ඉතින් උදාන වාක්‍යයක් වගේ තියෙන. නමුත් මේකේ හරේ වශයෙන් මේ ඉස්සලා කියපු දෙන්නටම කියපේක ආනපනේ නිසිනින්ද වැටෙන වෙලාවට හෝ ශබ්ද අතරින් වැටෙන වෙලාවට හෝ මොකද්ද වැටුනේ කියන එක ලියවිලා නැහැ. ඒක තමයි අපේ ලියන කෙනාගේ සංවිධානය කරපු පැත්තේ දෙපැත්තෙම දුර්ලභම එක. ඒසයකින් ගොඩ එන්න පුළුවන් ඉන්නේ ලියපෙකනාති විතරයි. එයාට පුළුවන් එක වාක්‍යයක් අඩු ගන්න ලියන්න. මට ආස්වාස් ප්‍රසආස වැටුනේ එක්ක නාසිකාග්‍රේ එහෙම නැත්නම් උඩුතොලේ එහෙම නැත්නම් මේක සීතලයි, ඒක නැත්නම් මේක ගොරෝසුයි, එහෙම නැත්නම් මේක කෙටි, එහෙම නැත්නම් දිගයි කියලා එහෙම ත එහෙමවත් අනුකම්පාවක් තිබිලා නැහැ. ඒ නිසා මේ ආම්බෙන් ලැබිච්ච අවස්ථාව වටිනා අවස්ථාවක් නැවත නැවත ගන්න ඕනේ නම් ඒක අපිට ඕන වෙලාවට ඉන්නේ නැහැ. ඒ එකලස ගන්න ඕනේ නම් එකම දේ තමයි මේ අරමුණේ ස්වභාවික ලක්ෂණ අරමුණේ සටහන් අරමුණේ ආකාර ටික අහුලගත්තේ නැත්නම් ඉතින් ඇති වැඩක් නැහැ නිකන් ගියාවට කකුල් ලටයියෝ වගේ පැනලා යනවා. දැකපු වෙලාවේදී තොරතුරු ටික ගන්න ඕනේ. ඒක තමයි ඒකමයි කියත හැකි අපිට මේ කමඨාන් සුද්ධ කරනකොට කමඨාන් වාර්තාවේ අපි දිග කොළොල් ලියලා තියෙන එකයි. ඔය මොනවා විස්තර ලිව්වත් අස්පනා අපිට අරමුණ විශේෂයෙන් මූල කර්මස්ථානයේ බුදුන්පත් වෙච්චලා විශේෂයෙන් මේ වගේ කෙනෙකුට මොනවද වැටහුනේ මොනවද තේරුනේ මොනවද අත්විඳේ කියන එක ලියවිලා නැහැ. ඒකෙනත් කැමැතිද මේ අත උස්සන්න වන්දන්නේ. ඒත් පුළුවන් අපිට පොඩ්ඩක් මේ යක අවසලා මන්ත්‍රය ජප කරලා තොවිලයක් නරන්න. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලියන්න ඒ ටිකත්. එතකොට මේ වෙන සිද්ධිය නැවත නැවත වෙන්න තියෙන ඉඩ වැඩි එච්චරයි කියන්නේ. අවසර ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මම මෙතන යයි දැනගත් පසු ඔසවනවා තබනවා යයි අකණ්ඩව කරගෙන යමි. ඒ අතරතුර සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කළද නැවත පතුල වෙත අවධානය යොමු කිරීමට හැකි විය. තැබීමේදී හා එසවීමේදී මුල මැද අග තරමක් දුරට නිරීක්ෂණය කළෙමි. මුලදී පියවර 4ක් 5ක් එක දිගට නිරීක්ෂණය කළ හැකි වුවද අද වන විට පියවර 10ක් පමණ එක දිගටම නිරීක්ෂණය කළ හැකි වී තිබේ. පර්යංක භාවනාවේදී මම මෙතන යයි මෙනෙහි කර ශාරීරියේ ක්‍රියාවන් කෙරෙහි හිත යොමු කළෙමි. ඊතා සෙමෙන් නාසයේ දිගේ සීතල වාත ධාරාවක් ගමන් කරනු නිරීක්ෂණය කළෙමි. සමහර විටක එම ලොකු වාත ධාරා නාසයේ ඇතුල් බිත්තිවල ස්පර්ශ වනු දැනේ. ප්‍රශ්වාස ධාරාව ඊතා කුඩාවට තරමක් උණුසුම්ව සෙමෙන් පිට වී යයි. එක දිගට හුස්ම රැලි 3ත් 4ත් නිරීක්ෂණය කරන විට හිත විවිධ සිතුවිලි ඔස්සේ දුවයි. වරහන් ඇතුලේ අතීත අනාගත. නමුත් එය හඳුනාගත් වහාම හුස්ම වෙත හිත යොමු කළ හැකි වීමයි. අද වන විට හුස්ම 10ක් 12ක් එක දිගට හඳුනාගත හැකිය. ඒ අතර දන හිසේ පතුලේ වේදනා දැනේ. නුරුස්සනාකම් හිතට එයි. ඉඳ හිට කම්මැලි බවක්ද දැනේ. නමුත් හුස්ම ගැන අවධානය යොමු කළ විට එම බාධක අතරින් හුස්ම මෙනෙහි කළ හැකිය. මුලදී විනාඩි 20ක්වත් පර්යංකයේ සිටීමට නොහැකි වුවද දැන් විනාඩි 45ක් පමණ එක දිගට සිටිය හැකිය. දහසක් කම්කටොළු මැද ගෙවන ජීවිතයේ මේ ගෙවන දින ටික ජීවිතයේ වටිනාම දින ටික යයි සිතේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ හා පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවායි මා රැස් කරගත් කුසලයේද උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමි. ඔව් මේකේ අර මුල් ටිකේ ඊටාම දක්ෂව ශබ්ද වේදනා අස්සෙන් ආනපන බැලිය යුතු බවට හොඳ පෙර දක්මකුත් තිබිලා තියෙනවා මූණ දීලා තියෙනවා නමුත් ඒ ඒ දැනගත්ත කාරණාව කම්මැලිකම එනකොට නිදිමතකම එනකොට එහෙම නැත්නම් ආවේගය එනකොට පාවිච්චි කිරීමේ අදක්ෂකමක් තියෙනවා. ඒක ඇත්ත. මේ සද්ද, හිතවිලි, වේදනා වගේ එනකොට ඒ හරහා ආනපන බලන එක සාමාන්‍ය අභියෝගයක්. නමුත් මේ බලන එක කම්මැලි කරනවා. මේ බලන එක නීරස කරනවා. නිදිමත එනකොට අර සද්ද අස්සෙන් ආනපන බලන වගේ මේ නිදිමත අස්සේ ආනපන බලන එක. එපාකම අස්සේ ආනපන බලන එක. එහෙම නැත්නම් මේ අසරණ ගතියක් දැනෙද්දී පාළු ගතියක් දැනෙද්දී ආනපන බලන එක අර සද්ද අස්සෙන් බලනට වැඩි අමාරුයි. ඒක නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි සද්ද වේදනා අතරමැදින් ආනපන බලලා බලලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු එක්කන දෙන්න ඉන්න අතරින් මැදින් වාහනයක් ගෙන යන පුරුදු කරලා පුරුදු කරලා තමයි අපි වේගයෙන් යන වාහන මිනිස්සු කෝච්චි ඔක්කොම තියෙන මැද්දේ නගරෙක යන්න පුරුදු වෙනවා වගේ ඉස්සරහට අපිට යන්න වෙනවා. ඒ එන්නේ ඊගා පාඩම් පන්තිය. ඊගාව අභ්‍යාස පන්තිය ඊව එනකොටත් අරකමයි ක්‍රමේ. ඒ කොයි එක ආවත් උදාහරණයක් කියනවා අපි මල් මාලයක් අමුණන කෙනා ඒ නූලට ඉදිකටට එනේන මල අමුණන එකයි තියෙන්නේ. එනේන මල හරහා මේව ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන්න ගියාම ඒ මල් ටික ඔක්කොම ගොනු වුණාට පස්සේ මාලාවක් හැදෙනවා. මල ඒක මේ ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, සිචිවිලක් වෙන්න පුළුවන්, ආකල්පයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්. බුදුජානක කියනවා වීරියවතෝපන කිං නාමන සිජ්ජති කියලා. මහන්නේ වීරියවන්තයාට මොකද්ද විනිවිදින්න බැරි කියලා. ඔයි කිසි සද්දයක් ගලක් වෙන්නේ නැහැ නේ. ඔක විනිවිද ගන්න බැරි වෙන්නේ නැහැ. කිසි වේදනාවක් කරා යන්න බැරි නැහැ. ඒ වගේම කම්මැලිකම හරහා යන්නත් පුළුවන්. නිදිමතකම හරහා යන්නත් පුළුවන්. ඒ වගේම පාළු ගතිය හරහා යන්නත් පුළුවන්. ඉතින් ඒකට අර ඒ ඉදිකට්ටමයි. මේක හැබැයි අතට අහුවෙන්නේ නැහෙනේ. මේක නාම ධර්මයක් සියුම්. අන්න ඒක හරහා මේ ගෙනියන එක පුරුදු වෙච්චාම කොච්චරද කියනවනම් මරණය හරහා යන්න පුළුවන් කියලා කියන දා. මැරුණත් අපි ලෝකේ දන්න විදිහට මැරුණත් ඒක නා දන්නේ නැහැ මැරුණයි කියලා. එයාගේ එයා යනවා. මරණය හරහා යනවායි කියලා ඒකට කියන්නේ. ඒ නිසා පැමිණි හැම දුකකින්ම අපිට අපි අභියෝගයක් දෙනවා. ඔය කොයි එක වුණත් බිත්‍යක් වගේ හිටින්නේ නැහැ. විනිවිදින්න පුළුවන්. ඒ විනිවිද දැකීමටම විපස්සනා කරනවායි කියලා කියනවා. විපස්සනායි කාර්යයක් තමයි විනිවිද දකින්නවා. ඒ විනිවිද දකින්නට ඉස්සල ඉස්සල ගොරෝසු ගොරෝසු දේ විනිවිද දැකපුවම අන්තිමට තාම සියුම් චිත්තාකල්ප වේග නිදිමත කම්මැලි ගති ඒ ඔක්කොම වංචනික ධර්ම. ඒව ඒව ආවට පස්සේ යෝගාවචර දැනගන්න ඕනේ මේ අපි මල්ලෙන් ගහලා මේ කට්ටිය පණින්නයි හදන්නේ නෑ. ඌත් අරගෙන අර ඉදි කට්ටෙන් මල හරහා යන්න වගේ මලක් විදගෙන යන්න වගේ නිදිමත හරහාත් යන්න බලන්න. කම්මැලිකම හරහාත් යන්න බලන්න. ඒකාකාරීකම හරහාත් යන්න බලන්න. අනිශ්චිත ගතිය හරහාත් යන්න බලන්න. සැකේ හරහාත් යන්න බලන්න. යන්න යන්න යන්න ගියාම ඉදිකට තව තව උල් වෙනවා මිසක්කා බාධා වෙන්නේ නෑ. ඒ නිසා මුල් මුල් ප්‍රදේශයේ රචනයේ තියෙන ආදර්ශ ටික අග ප්‍රදේශයේ තියෙන බාධක වලටත් ඒ විදිහට පාවිච්චි කරන්න කිව්ව පාවිච්චි කළොත් ඔයටත් වැඩිය මට පින්දෙයි. ඔයටත් වැඩි කියයි සාන්ත හිටගෙනම නිවන් දකීවා කෙස් පිටින් මහාන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වන්දනීය වූ පූජනීය වූ ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේදී හිඳගෙන සිටිනා ඉරියව්ව දෙස බලා සිටිනා විට හුස්ම රැල්ල පෙනෙන්නටත් පෙර හිමින් සීරුවේ වේගය ඉහළට ඇදෙනවා පෙනුණා. පොඩි වේලාවකින් එම වේගය ටික ටික තුනී වී ගොස් නිශ්චල වුණා. හුස්ම රැල්ල ස්පර්ශවන ස්ථානයක් නොදැනි. එසේ නිහඬව විනාඩි 30ක් පමණ සිටියා. කය බොහොම සැහැල්ලු වුණා. එසේ විනාඩි 30ක් පමණ සිටීමෙන් පසු පළමු වරටත් වඩා හිමින් සීරුවේ නැවතත් වේගය ඉහළට නැගී නැවතත් නිහඬ වුණා. ටික වේලාවක් ඒ දෙසම වරහන් ඇතුලේ නිහඬ භාවයම බලා සිටිනා විට ඉර එළියමින් ආලෝකයක් පැතිරී ගියා. ටික වේලාවකින් එය නැති වී නැවතත් ඒ ආකාරයටම ආලෝකයක් පැතිරී ගියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ආකාරයට හතර වාරයක් පමණ ආලෝකය දුටුවා. පැයකට වැඩි කාලයක් පර්යංකයේ සිටි නිසා මම නැගිට්ටා. ගෞරවනීය ස්වාමින් වහන්ස මොන මොනවාදෝ සිටිවිලි ආවත් ඒවා මට කිසිම බාධාවක් වුණේ නැහැ. නිහඬතාවයේ සිටිනා විට කිසිවක් නොදැනි යාමකුත් සිදු බවක් දැනුණා. නැවත ඒ බව දැනෙනා විට නිහඬතාවයේම සිත පවතින බවක් දැනුණා. ඔබ වහන්සේගෙන් අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද සක්මන් කළෙමි. පාදයේ වේදනාවන් පාදයේ නැමින දිගහැරෙන ආකාරය මළුවේ ශීතල පාදයට දැනෙන ආකාරයද දකිමින් සක්මන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ විනාඩි 20ක් පමණ කිසිම ආයාසයකින් තොරව සිත විවේකයෙන් සක්මන් කළා. සිත බොහොම විවේකයෙන් සක්මන දෙස බලා ඉන්නා බව මට දැනුණා. සක්මන් භාවනාවෙන් පසුද අනෙක් ඉරියව් පවත්වන ආකාරයත් පහසුවෙන් බලා සිටීමට සෑහෙන වේලාවක් පුළුවන් වුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස අවශ්‍ය උපදේශයක් ලබා දෙනමින් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. අපට මේ කරන්නා වූ උපකාරය ඔබ වහන්සේට මේ භවයේම සසර දුක්ගිනි නිවාලන්නට පාරමිතාවක්ම වේවායි තෙරුවන් තෙරුවන් සරණයි. ඔය මේකෙදි දෙකේම එල්ලයක් අරගෙන තියෙනවා පේනවා. නමුත් අත්දැකීම් මදිනේ ඉතින් අපි ඉස්සලා ඉස්සලා මේ එකලස් කර ගන්න දන්නවා සමතේකටපත් කර ගන්න දන්නවා. ඉතින් අපිට දැන් කළ යුතු අනුග්‍රහය වශයෙන් තියෙන අතන කියනවා මෙතන තියෙන සමත අනුග්‍රහිතයක් මේ කියන එකලසම ඉඳගන්න ඉඳගන්න වාරයක් ඇති වෙනවා ඇති වෙන්න මොකද්ද කරන්න ඕනේ ඒ දේ කරන්න අපි අනුග්‍රහ කරන්න. ඉතින් ඒ සඳහා කළ යුතු දේ තියෙන නොකළ යුතු දේ තියෙනවා. කළ යුතු දේ තමයි කාලසටහන අනුව වැඩ කරන්න. කම්මැලි වුණා, බඩගිනි වුණා, සීතු වුණා බලන්නේ නැතුව සක්මන් වෙලා සක්මන් කරන්න පරියන්කලා පරියන් කරන්න. නොකල යුතු දේ තමයි හිත නරක කරගන්න එපා, බඩ නරක කරගන්න එපා, නිින්ද කඩා ගන්න එපා. අනවශ්‍ය වෙලාවට නාන්න කරන්න යන්න එපා. මේ විදිහටම සෞඛ්‍ය නඩත්තු වෙන්න ආවේ. ඒක ඕන විදිහට කැඩෙන්න පුළුවන්. ඒ කඩා ගත්තොත් භාවනාවෙන් ඒක හදන්න බෑ. ඒක නිසා අපි ඒකට පුරුදු තාලෙට සෞඛ්‍ය නඩත්තු කරන්න. කාලසටහන මේ විදිහටම කරන්න කෑම නෑම ඇසුරු කරන පුද්ගලයන් අනවශ්‍ය ප්‍රශ්න උඩට දාගෙන අවුල් කරගන්න යන්න එපා. අවුල් කෙරුවොත් මේ භාවනාව කොහෙ තිබ්බද කියලා මම හොයාගන්න විදිහට මැකිලා. ඉතින් අපිට මේ නේවාසික වැඩමුළු වල තියෙන ස්වර්ණමය අවස්ථාව තමයි එකලස ආවට පස්සේ ඒක දිගට පවත්වන්න පුළුවන්. මොකද ඒකට අපි කලින් givisගෙන තියෙනනේ කාලතරණ මේකයි. වැඩතරණ මෙච්චර කල් යනවා. අපි ඉන්නේ මෙතනයි. අපිට ඒක පාලනය කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක බලකොටුවක ඉන්න කෙනෙක් වගේ ඒක බලකඳ උරක් කරගන්න ඕනේ කරලා ওই විදියටම යන්න ආරින්න. අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කරලා අපේක්ෂාව බිඳුනොත් බාහිත නරක වෙනවා. නමුත් හේතු සම්පාදනය කරා. Tamante ඒක නැවත නැවත පැමිණීම සඳහා කළ යුතු දේ. ඵල අපේක්ෂා කරන්න එපා. ඒතර ඵල ලැබෙයි. ඒක අපිට මේ සුභාසින්තරයක් වෙනවා මිසක් අපේක්ෂා කරන්න එපා. ඒ නිසා මේ තියෙන එකලස හරි කියලා හිතාගෙන ඒක නැවත නැවත පහළ වීම සඳහා බෞලීගත කිරීම සඳහා භාවිත වීම සඳහා කුමක් කළ යුතුද කියලා සාමාන්‍ය බුද්ධි දවස අවුල් කරගන්න නැතුව කාලසටහනට අනුව දිගට වැඩ කරන් ඉක්මන් වෙලා හුඟක් භාවනා කරන්න යන්නත් එපා. රෑමැද්ද හැවේ ආරගෙන භාවනා කරන්න ගිහිල්ලා අවුල් කරගන්නත් එපා. ඔය යන ක්‍රමෙම උනන්දුවෙන් දිගට කරන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කර සිටිමි. මම බොහෝ කලක සිට සක්මන් භාවනාව පුරුදු සමාවන්න මම බොහෝ කලක සිට සක්මන් භාවනාව ප්‍රගුණ කරමින් සිටිමි. නිවසේ සිට නිවසින් පිටත යන විටද වරහන් ඇතුලේ නිවසේ සිට ගමන් යාමට බසයට එන විට ආදී වශයෙන් සිහියෙන් සක්මනෙහි යෙදෙමින් ටික වේලාවක් හෝ සක්මන් භාවනාවෙහි යෙදෙන්නෙමි. මෑතක සිට සක්මන් භාවනාවේදී පියවරෙන් පියවර මුල මැද අග වශයෙන් වරහන් ඇතුලේ পায় ඔසවන ගෙන යන තබන අවසන් පියවර 20 සිට 30 පමණ දක්වා සතිය දියුණු වී ඇති බවත් අවබෝධ කරගතිමි මෙම తত্ত্বය තවදුරටත් කොතෙක් දුරට දියුණු කරගත යුතුද යන්න පිළිබඳව උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කර සිටිමි වරහන් ඇතුලේ මෙසේ භාවනාව කරගෙන යන අතරතුර ඊයේ දිනයේ දනහිස්වල වේදනාව, දෙපතුලේ වේදනාව දවස අවසන් වන විට තදින් දැනී ගියා. දකුණු අත බර බර බවක් දැනෙමින් තිබුණා. දෙයත් පහතට බැඳගෙන සිටීම අපහසු වූ නිසා ඉදිරිපසින් පසුපසටත් පසුපසින් ඉදිරියටත් ආදී වශයෙන් විටින් විට දෙයත් මාරු කිරීමට සිදු වුණා. මේ පිළිබඳව ගෞරව පෙරදැරිව උපදෙස් අපේක්ෂා කරමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම වසර 10ක 12ක පමණ කලක සිට පර්යංක භාවනාවද ප්‍රගුණ කරමින් සිටිමි. මුල් කාලය තුල ආනාපාන සතිය හොඳින් වැඩුණු අතර ගෘහ ජීවිතයේ ඇති වූ යම් යම් අවහිරතා මැද්දේ භාවනා කටයුතු අතරමඟ නතර කරන්නට සිදුවිය. තවදුරටත් ඉදිරියට යා හැකි ගුරු උපදේශක් ලබා ගැනීමටද නොහැකි විය. භාවනා මධ්‍යස්ථානවලට ගොස් එක් දින භාවනා කටයුතු වලට සහභාගී වූද නිවසින් පැමිණි නිවසට පැමිණි පසු ඒ සියල්ල නතර වී නිවසේ වැඩවල නිරත වීමට සිදුවීමත් මෙයට හේතු වී යයි සිටිමි. එසේ වුවද වසර 5ක පමණ කලක සිට නিত্য ශීලයේ වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී වරහන් ඇතුලේ උදේ හවස උදෑසන බුද්ධ පූජාව පූජා කර පැය භාගයක් පමණ බුදුගුණ මෛත්‍රී භාවනාව වඩමි. වරහන් ඇතුලේ සමහර අවස්ථාවල ගෘහයේ ඇති අසීමිත කාර්යයන් නිසා පැය භාගයට වඩා අඩු කාලයක් මිඩංගු කිරීමට සිදු වූ අවස්ථාද ඇත. පොහොය දිනවල අටසිල් රැකීමද සාසන සුභසිද්ධිය සඳහා බොහොමයක් දානමය පින්කම්ද කරමි. නිතර ජීවිතයේ අභ්‍යන්තර බාහිර අනිත්‍ය සංකල්පනා මනසට වැටහේ. දැනට මෙම භාවනාමය වාතාවරණය යටතේ නාසිකාග්‍රේ ආනාපාන සතිය නොදැනෙන ස්වභාවයක් ඇතත් මුළු කයේම වේදනා දකිමි. භාවනාවට වාඩි වී ටික වේලාවකින් මුහුණේ එක් තැනක තදින් මදුරුවෙකු දෂ්ට කරමින් සිටිනා බවක් දැනේ. මුල් දිනවල මදුරුවෙක් වරහන් ඇතුලේ ඩෙන්ගු මදුරුවෙක් සිතා පළවා හැරීමට කටයුතු කළෙමි. එහෙත් හැමදාම එකම තැන මදුරුවා කනවාද කියා නොසලකා හැරීමේ හිස තදවන ගතිය, රස්ණය, පිටේ සහ පපුවේ වේදනා දිගින් දිගට පවතී. මේ වේදනා දෙස බලා සිටිමි. පසුව නොදැනී යයි. නාසිකාග්‍රය මත හුස්ම රැල්ල නොදැනුණද ඒ පිළිබඳව පසුබෑමක් නොමැත. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීම සඳහා මෙම අඩුලුහුඩු තැන් පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තුනුරුවන් බලයෙන් නිදුක් නිරෝගී සුවයද උතුම් නිවන් අවබෝධයේද වහවහා ලැබේවා. මේකට බනින්නම හිතෙන්නේ නැහැ මොකද ලියලා තියෙනනම් හරි ඇබල්ලයි කතා තමයි පරණ අවුරුදු 10කට පස්සේ ඉස්සලා විතරයි අතන මෙතන විස්තර ඉතින් ඕවා කිව්වේ නැත්නම් ඉන්නේ කතාවක් ගෙතෙන්නේ නැත්නම් කිව්වට නම් කමක් නැහැ නමුත් ස්තුති කරන්න තියෙන්නේ අර සක්මන් කරනකොට සහ පරියන්ක ඉන්නකොට විස්තර ලියලා තියෙනවනේ ඒක නිසා අපි අරවා නොසලකා ඇරලා ලියලා තියෙන හොඳ පැත්ත කරගත්තොත් එක ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා සක්මණෙත් ලියවිලා තියෙනවා පරියන්කේ දෙපොලක් ලියවිලා තියෙනවා. ඒ සක්මණේ ඉනකොට මේ අතේ බර ගතිය, දනිස්සල අමාරු ගතියෙම වැඩි වැඩියෙන් වැටෙනවා දැන්. එතන ගියාම ඉඳගෙන ඉන්නකොටත් එක තැනම ඇවිල්ලා ඩෙන්ගු මදුරුවෙක් කන නැත්නම් මොකක් හරි කමන්නේ කියමුකෝ. මෙන්න මේ දැනෙන වේදනා භාවනාව නිසා ඇතිවෙච්ච හිත දියුණු වීම නිසා ඇතිවෙච්ච වැඩි සාධක හොඳ ලකුණක්ද නැත්නම් භාවනා කිරීමට බාධාවක් වශයෙන්ද පේන්නේ කියලා මම දැනගන්න කැමතියි. ඒකෙන් පේනවා හිත යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒ ලියපෙකන කැමතිද මේ බැන්නට කමන්නේ කට උත්තරයක් දෙන්න. අන්න මයික් එක පිට අපිට කරන්න. ඉතින් මට දැනගන්න ඕනේ මේ පරියන්කේදී සහ සක්මනීදී මේ දැනෙන වේදනා Taman සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ඒක සතියෙන් තමයි දැනගන්නේ. ඔය එතකොට ඒක ලියන්නේ නිකන් මේ එපා වහයට හොදි බෙදන්නා වගේ ලියලා තියෙන එකයි. ඒ නිසා ඒක සතියෙන් ලැබෙනවා නම් ඒන හැම වේදනාවක් එනකොටම දැනගන්න මම සතිමත් කියලා. එහෙමයි සයන්ස්. එතකොට අපිට තේරෙයි දවස පුරාම හැම චිත්තක්ෂණයකම ඇඟ මේ මේ සංඥාව නිකුත් කරමින් ඉන්නේ. මේ මේ විදියට දැඟලනවා. මේ මේ විදියට පෙළෙනවා. මේ විදියට තවෙනවා. ඒ නිසා සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා මේ දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරන කෙනා මේ තැවණ ගතිය, පෙළන ගතිය පැය 24ම දන්නවනම් රහත්. එච්චරයි. මේ ඇඟෙන් නිකුත් වෙන ඒවා හිතලා ගත්තේ වනේ. නිකුත් වෙනවා පැය 24ම කියන්න දන්නවනම් එයා ඉතින් 100 100ක්ම ඇඟත් එක්ක ජීවත් වෙන 100 100ක්ම අඛණ්ඩ සතියක් තියෙනවා සුපතිත්‍ිත සතියක්. අපි ඒක කොච්චර වෛර කරනවද කියලා බලන්න. නැද්දකින් මధుරයේ කියලා ගහලත් ඉවරලා බලන්නේ ඌ ඌ කියනවලු ගෙදර ගිහලා කො මැරුවට කවන්නේ අඹරනවනේ ඊට පස්සේ වයිස්ට්වත් ඇවිල්ලා මිනි අඳුර ගන්න වෙලාවක් හම්බුයි. සයන්හස මම නම් දැනුවත් කාලේ ගොඩ කාලෙක ඉඳලා මඳුරු එක්කත් මරන්නේ නෑ. මම මඳුරුන්ගෙන් අහලා කියන්න. ඕම තමයි ඔක්කොම ලයි දහනින්නේ අන්තිර බලනකොට ඌ කුඩු කුඩු අර වයිෆ් ඇවිල්ලා කියනවලු මිනි අඳුර ගන්නවත් විදියක් නෑ මේ ගැව්වට කවන්නේ නෑ තලන්න එපයි. පොඩි කරන්න එපයි. නෑ මං කියන්නේ අපි ඇඟෙන් නිකොත් වෙන මේ හැම sannivedanaයකටම නිවන වශයෙන් සලකනවා අපි කවදාකවත් බෙහෙත් බොයිද? කවදාකවත් බාම් ගායිද? අඩු ගානේ මේ තියෙන කැක්කුම් පිපුරන 80ක් නිවනේ ලකුණු මේ පළවෙනි ආර්ය සත්‍යයේ ලකුණු මේ පෙළෙන ගති තවන ගති කියලා අපි කීයක් චරිචුරු ගන්නවද බලන්න. ඒක නැති වෙච්ච ගමන් හිතට ඉඳට වැටෙනවා. ඊට පස්සේ ඊට පස්සේ චරිචුරුවක් එනවා. පිටි ඒ නිසා මේ කය සම්පූර්ණ 100ක් යාලු කරගන්න. එයා මේ බూరు සහෝදරයා තමයි. ඒකට ඉපදිච්ච එක්කනේ මාත් එක්ක ඉති වෙලවලා බෑ. ඌට කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න උද්දී ඉඳලා හැන්ද වෙනකම්ම චර්චුරු තමයි. තවනවා, පෙළනවා කියලා. බුදුහාමර කියන ඕක සතිය තියෙන බවට ලකුණක් කරගන්න. මේක ප්‍රමෝදයක් කරගන්න. මේක ප්‍රීතියක් කරගන්න. මේක සති සම්පජඤ්ඤය කරගන්න. මේක පස්සද්ධියක් කරගන්න. මේක සුඛයක් කරගන්න. එතකොට manussත්ත්ව ප්‍රතිලාභේ සැප කියන්නේ මොකද්ද? මේ අත්භාව ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ පෙර පිං කරලා ලබත්‍ය මනුසාත්මයක්. කන්නඩියක් ඉස්සරහට ගියට කිසි වෙලාවක සතුට වෙලා තියනවාද? නැද්ද කි මේ පොඩක් උස්සුනා නම් හොඳයි කියලා හිතනවා. සුදු වුණා නම් හොඳයි කියලා හිතනවා. ලතු පොඩක් ගෑවා නම් හොඳයි කියලා හිතනවා. අයියෝ. එනිස හැම ඉරියව්වෙම කයෙන් නිකුත් වෙන ගඳත් හොඳයි. රසත් හොඳයි. වේදනාවත් හොඳයි. ඒ නයි අපි දිනලන්නේ. ඒකටයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකටයි අපි තාසනික සම්පත්තිය කියන්නේ. කොත්තන හිටියත් තමන්ගේ ශරීරයේ නිකුත්න හැම වේදනාවක්ම තමන ගතියක්ම පෙළෙන ගතියක්ම සතියේ තියෙන බවට රෝග ලක්ෂණයක් විදියට එහෙම නැත්නම් සතියේ තියෙන බවට නිමිත්තක් කරගත්තොත් හැම එකක්ම හැම එකක්ම අපිට අවදි කරලා තියාිනවා අපි මේ ස්පිතාලට ගිහිල්ලා සනීපෙලා ඇවිල්ලා වෙන පිස්සු ගෙලින්න යන්නේ නැහැ ස්පිතාලට යන්නේ සතිය තියාගෙන ගිහිල්ලා බෙන් තනිවුණාට පස්සේ සතියට ගන්නවා මිසක් මේ ලෙඩ වෙලා ලෙඩ සනීප කරන අර වැඩි කරන්නේ මේ වැඩි කරන්නේ නැහැ. ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලත් සතිය ලෙඩ උනාට පස්සේ සතිය. කොහෙන් එන වේදනාව සතියට දාගන්න. එතකොට මේ වේදනාව සැප වේදනාව බවටපත් වෙනවා. මේ වේදනාවල් වලට අපි දාන නම දුක් වේදනා නෙවෙයි ඊට පස්සේ ප්‍රමෝද ප්‍රීති සුඛ පස්සද්දි සති ප්‍රීති මේ සුඛ කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. ඒ වචනෙන්ම ලියලා තියෙනවා. මහනි මේක නම් බැලුව බැලමට දුකක්. එහෙම හිතන්න එපා. මේක ප්‍රමෝදයක් විදියට ගන්න, මේක ප්‍රීතියක් විදියට ගන්න, මේක සති සම්පජඤ්ඤ විදියට ගන්න, මේක සුඛේ විදියට ගන්න, මේක පස්සද්ධි විදියට ගන්න. තේසා ලියවිලා තියෙනවා. ලියලා තිබුණාට ඔය දැන් කියන මානසිකත්වයේ නෙවෙයි කියලා තියෙන ලිවිල්ලලා තියෙන්නේ. ඒක මට ඒ වෙලාවේ අතබර ඒ නිසා අත උස්සගෙන හිටියත් මට අමාරුයි. ඒ නිසා මම ඉස්සරහින් තියාගෙන හිටියා. ඇත්ත ඒක සන්තෝෂෙල්ලීව දවසට ඔන්න රහත් කියලා කියනවා. එදරි කාට ලියන්නද කාට කියන්නද ලියල වැඩ නැහැ නේ කිසි කෙනෙක් පාර ගන්න කැමති නැහැ මේ අතේ ආපු වේදනාව නිවනට මාර්ගයක් කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ ඒක ඒ වේදාට පෙන්නලා එනකන් ස්පෙෂලිස්ට් කෙනෙක් අපොයින්ට්මන්ට් එකක් ගන්නකන් හරියන්නේ නැහැ ඉතින් අර මනසත් කියක් හරි හම්බ කරගන්න එපා ඒක නිසා ඇත්ත ඒ මිනිසු කියන ඒක එහෙම තමයි කියලා ඒක එහෙම තමයි කියලා බුදුහාමුදුරෝ භව දුකට වේදානයි සල්ලක්හත්ත අන්තිම ශල්්‍ය වෛද්‍යවරුන්ද කියනවා ඕකේ එන්නේ දුක අවබෝධ කරගන්න. පුළුවන් ප්‍රමාණයේ ඉවසාගෙන ඉන්න. එතකොට ඌට වැඩි දුකක් වුණත් ඉවසන්න පුළුවන් තැනකට යනවා. ඒ නිසා මේ තුම් පොලේ සඳහන් කරලා තියෙන ඒ බාධක සලකුණු සාධක සලකුණු කරගන්න. එහෙම නැත්නම් දුක අවබෝධ වෙන්නේ පිළීම සහ තැවීම හරහා පීල නට්ටෝ, ਸੰతాප නට්ටෝ කියලා කියනවා. පෙළෙන ගතිය දැනෙනවා. ජීවිතේ හැම චිත්තක්ෂණයකම අපි පෙළනවා. ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අපි තවනවා කබලක් උඩ දාලා පෙලෙනවා කියලා කියන්නේ කුල්ලට දාලා හාල් පොලනවා කියන්නේ. දැන් නම් ඒව අම්මලා දන්නේ නැහැ. කුල්ල කියන්නේ මොකද්ද කියලා ඇඳලා පෙන්නන්න වෙයි. එතකොට හාල් වලට මොකද වෙන්නේ? පෙලෙනවා. එක ස්පාසුවක් නැහැ චිත්තක්ෂණයක්වත් ඉන්න නැහැ පොළනවා. තවන ගතිය කියලා කියන්නේ කේල් දැල්ලක් කරකට කින්දරට දානවා අපි වත් එක බත් එක බඳින්න ඉස්සලා කේල් අත තවන්නේ. ආන්නේ වගේ තමයි අපේ ඇඟ. මේ ඇඟේ තියෙන ඉතරයි ඕකට මේ චරිචුරු ගන්න යන්න එපා. ඕක අපි හරව ගන්නවා. නිවන් දොරටුවක් කරගමු. අනික කරේ කියන්න දෙයක් නැහැ. බොහොම හොඳ ඇලියලා තියෙන අනම්මනම් විස්තර වෙන වැඩ නැහැ. අවුරුදු 10 15 කතාව ඕනේ නැහැ. එළඹිච්ච වෙලාවේ පෙනෙන තැවිල්ල හරහා තමයි දැවිල්ල හරහා තමයි අපි කමඨාන සුද්ධ කරන්නේ. ඒක වාසියට හරවගත්ත දවසේ ඉඳලා කවුරුත් කමඨාන සුද්ධ කරන්න ඕනේ නැහැ. අපි ඒකට සිංහලයේ වචනෙන් කියන කෙනා පැමිණි දුක් පැණි රහයි කියලා කියනවා. ඒක අහලා තියෙනවා. වෙත පැමිණිච්ච දුක් පැණි රහයි. ඒකට ඉතින් කරන්න බලි අරලා වැඩක් නැහැ. පැමිණි දුක් පැණි රහයි කියලා අනේකයි තියෙන්නේ. සෙන්ස් අවසරයි. මේ එතකොට අර අත මාරු කරන්නේ නැතුව වේදනාව විඳගෙන එහෙම නෑ එහෙම එකක් මං කිව්වේ නෑනේ. ඕනේ නම් වේදනාව විඳින්න ඕන නම් අර කල්ලා මිරිකල්ලා බිර ගන්න පටන් ගන්න. එතකොට වේදනාව වැඩි වෙයි. එහෙම නෑනේ ඇඟ කියයි මේක පොඩ්ඩක් එහාට කරපන් කියලා ඒ දේ කරන්නේ. ඒකට ඔය මේ කමටහන් සුද්ධ කරන්න ඕනේ තමන්ගේ මේ බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා මේ ඇඟ දන්නවනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකට කාටවත් මේ පාර්ලිමේන්තු 55 ඕනේ නෑනේ. මේ ඇඟ පොඩ්ඩක් අතින් එහා තියනවා. එහා තියෙනවා. දන්නවා මේක නිසා මේක කිරුවා. ඒතර වේදනාව අඩු වුණා. තමන් ගියා භවනාට. ආය ගන්න ඕන නම් ගත්තා. ඒක අපරාධයක්වත් මොකුත් නෙවෙයි. ඌවගේ මහා ලොකු දේවල් නේ වඩක් කියන සාමාන්‍ය බුද්ධිය කියලා. අපි එව්වත් අමතක කරන්න යනවා භාවනා කරන්න ගියාම. එතකොට ඉතින් එක්ස්පර්ට් ලයින් දෙනවා පිට රටින් මේ අත දකුණෙන් තියන්නද සෙන්ටිමීටර් කීයක් එහයින් තියන්නද ගානක් නෑ ඒව ඒවට අපි කියන ආර්ය පරිේශන ඕන දෙයක් කරලා බලන්න කරනකොට තමන්ට ඉස් වැඩේට ස්පාසු ලැබෙනවනේ එච්චරම තමයි ඒක ලැබෙන සතිය වැඩි වෙනවනේ එච්චරම තමයි අපි ඉදිරියෙන් තියාගන්නේ දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ දින උඩමළුවේ සක්මන් භාවනාවේදී අද්දුටු දෑ මෙසේ සටහන් කරමි. අදිෂ්ඨාන ශක්තිය පිහිටුවා මුල මුලදී දකුණ වම වශයෙන් මෙනෙහි කෙලිමි. දකුණු පාය පොළවේ වදින විට පළමුව විලුඹද දෙවනුව මැදද අවසානයේ ඇඟිලි තුඩු වලින් පොළව බදා ගන්නා බවද නිරීක්ෂණය කෙලිමි. වම් පායද එසේම නිරීක්ෂණය කළෙමි. එහෙත් වම් පාය දකුණට වඩා බර දැරීමේ ශක්තිය අඩු බවත් අක්‍රීයව ඇදී එන බවත් අද්දුටු වෙමි. පාද මාරු කිරීමේදී අවධානය එම පාදයට පමණක් රැඳී තිබෙනු බව අද්දුටු වෙමි. එමෙන්ම යටිපතුලට දැනෙන සිසිල් බව, උණුසුම් බව, තද ගතිය, මොලොක් ගතිය වරින් වර නිරීක්ෂණය කළෙමි. ඔසවනවා, තබනවා, අවස්ථාවේ පාද තැබීම මුල මැද අග වශයෙන් මෙනෙහි කළෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා අවස්ථාවේ පාදයට දැනෙන සැහැල්ලුවද පිටුපසින් ඇතිවන තල්ලුවද නිරීක්ෂණය කළෙමි. දන හිස සහ උකුල් සන්ධිය නැමෙන දිගෑරෙන ගතියද ඒවායේ ඇති දරණ ගතියද මෙම පියවරදී වඩා හොඳින් නිරීක්ෂණය විය. පාද තැබීමේදී කය ඒ පැත්තට නැඹුරු වන ආකාරයද දුටුවෙමි. සිතුවිලි ආවත් ඒවා එක විටම හඳුනා ගැනීමට සමහර විට අපොහසත් උනේමි. සිතුවිලි ආ බව දැනුනේ තරමක් වේලා ගිය පසුවයි. නැවත සිත පාදවලට ගෙන ආවෙමි. පාදවලට සිත ආපසු පැමිණි විට සතිමත් වූ ගතිය වැඩිපුර දැනුනි. තරමක් වේලා සක්මන් කරන විට කෙන්ඩාවල දැනෙන තද ගතිය, පිඩු කරන ගතියද නිරීක්ෂණය විය. පාද මාරු කිරීමට අපහසුාවක් දැනුනි. ගමන් වේගය තරමක් ඉක්මන් කිරීමෙන් සමහර විට මේ ගතිය පාලනය කර ගැනීමට හැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ සහ අද දින පර්යංක භාවනාව තුලින් අද්දුටු දේ ඔබ වහන්සේගේ උපදෙස් පතා මෙසේ සටහන් කරමි මා පර්යංක භාවනාවට බොහෝ විට මූලික අරමුණ කරගන්නේ මා ඉන්නා ඉරියව්වය මා දැන් මෙතන යයි සිතා පර්යංකයේ පට්ටල වී ප්‍රකටව පොළවේ වදින කොටස් වලට හිතගෙන යමි එහි ඇති තෙරපීන් උණුසුම සතිමත්ව අත්විඳිමි සමහර විට ඊතා ඉක්මනින් සිදුවන අතර සමහර අවස්ථාවලදී මිනිත්තු 20ක් පමණ ගත වේ. සතිමත් වීමත් සමග කයේ දැනෙන සැහැල්ලු ගතිය නිරීක්ෂණය කරමි. මා ඉදිරිපිට නොයෙකුත් රූප මෙවී පෙනේ. මා ඒ වාට ඇති වී නැති වී යන්නට හැර බලා හිඳිමි. හුදකලා වූ බව ඊටමත් හොඳින් පසක් වේ. ශරීරය පුරා ඇතිවන කම්පන චංචල ගතිය පිඩු කරන නලියන ගතිය සහ ස්වභාවය උණුසුම සහ සිසිල් බව අත්විඳිමි. සමහරක් අවස්ථාවල උණුසුම සහ සිසිලස එක විටම දැනි. සමහර විට ඊතා තද උණුසුමත් ගිනිගන්නාක් ගිනිගන්නා බවක් දැනි. මේවා නිසොල්මනේ බලා සිටියෙමි. මේවා සියල්ලම ඇති වී නැති වී යන හැටි අද්දුටු වෙමි. මේ සියල්ලම මා දුටුවේ කර්මාන්ත ශාලාවක සිදුවන දෙයක් වැනි බවය. සිත ඇතුළතින් කතා කරන බවක් සමහර අවස්ථාවල අත් දුටු වෙමි. සමහරක් මෙවැනි අවස්ථා මා ඉදිරිපිට මැවී පෙනෙන රූප හා සම්බන්ධයයි සිතුවෙමි. එහෙත් මට ඒවා ගැන වැඩි අවබෝධයක් නැත. වේදනාවක් අද්දුටු නමුත් ඒවා ඇති වූ තැන පැවති පැහැදිලි කරගත නොහැකි විය. සමාවන්න වේදනාවක් අද්දුටු නමුත් ඒවා ඇති වූ තැන පැහැදිලි ඇති වූ තැන පැහැදිලි කරගත නොහැකි විය. ඇති වී පැවති නැති වී යන බව සමහර විට අද්දුටු වෙමි. භාවනාවේ ප්‍රගමණය ගැන මාසිත පවතින්නේ සතුටකි. ප්‍රශ්නය අංක 1 සමහර අවස්ථාවල කයේ අත්දකින සියලු දේ එක විට නැති වී සිත වෙන තැනකට ගියා මෙන් දැනේ. එම සිදුවීම මට පැහැදිලි නැත. සිත සැඟවී තිබී නැවතත් අරමුණට ළඟා වූ බවක් දැනේ. මෙසේ සිදුවන්නේ ඇයිදැයි කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රශ්න අංක 2 සතිය පිහිටුවා සිටින විට සිතට සැකයක් හෝ බියක් ඇති වූ විට හුස්ම රැල්ල බැලීමට අපොහොසත් වේ නම් ඉරියව්වට හිත යොමු කිරීම හරිදැයි දැන ගැනීමට කැමැත්තෙමි. මා මෙම වසරේ මාර්තු මාසයේ සිට අඩු වශයෙන් සෑම දිනකම පැයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවනා කිරීමට හැකියවීම මා සිත සතුටක් දනවයි. තව දුරටත් සක්මන් භාවනාව ප්‍රගුණ කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන්නා වූ සේවය අති මහත්ය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔ මේකේ අර <clears throat> ප්‍රශ්න වලට යන්න ඉස්සෙල්ලා දී ඇති විස්තර බැලුවොත් පේනවා තක්මනේ ඔසවනවා දබනවා වම දකුණ ඔසවන යවන තබන වශයෙන් කරනවා. නමුත් නොකිය කියවෙනවා මේ භාවනා දියුණු වෙන්න දියුණු සක්මන දියුණු වෙන්න දියුණු වෙන්න ආයාස කරගතිය නැති වෙලා අනායාසයෙන් සක්මන් වෙන ගතියට යන්න ඕනේ. ඇත්තටම භාවනා පටන් ගන්න ඊට පස්සේ තමයි. ওই වම් දකුණ කියනකන් ඔසවනවා තබනවා කියනකන් තාම මේ භාවනාවට පුරුදු වෙනවා විතරයි. යම් වෙලාවක භාවනාව අනායාසයෙන් සක්මන සිත් වෙනකොට පැත්තක ඉඳලා Taman දිහාම Taman බලා ඉන්න මට්ටමට යන්න පුළුවන් නම් ඔක්කොම යන්ත්‍රයක් ෆැක්ටරියක් බලවේග පේස කර්මාන්ත ආයතනයක් එනතම් ජල විදුලි බලාගාරයක් වගේ ඔහේ වැඩ කරනවා. ඒ මමියා ඕනේ නැහැ වැඩ යනවා. පරියන්කිට ගියාමත් ඒ වැඩ මුල් මුල ඒවා හොඳට හොඳට බලාන බලාන ගියාට පස්සේ කියන්නේ හොඳට යන්ත්‍රය හොඳට සුසර කරාට පස්සේ යන්ත්‍රය දුවන්න ගන්නවා. ඒකට අනායාසයෙන් භාවනාව යනවා. ඒකට තමයි තියෙන්නේ අර මුලින් මුලින් ගොනු කරපු එකේ ආනිසංශ අර යන භාවනා දිගේ එකලසහරහා සමතුලිත භාවය හරහා අත්විඳින්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්න වලට આવොත් එහෙම ඒකෙදි තියෙන්නේ සතියෙන් ඉන්නකොට මේ සැකයක් ආවොත් ආනාපානයේ දිගේ එන එකද ඉරියවට එන එකද හොඳ කියලා. ඇත්තටම සතියේ තියෙනකොට සැකයක් එන්නේ නැහැ. සතිය නැති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සැකයෙන් තමයි. සැකේ කියන්නේ සද්ධාව නැතිකම. ඒ නිසා ඒකට වළක්වන්න බෑ. අපි කොච්චර සද්ධාව තියනවා කිව්වත් අපි ළඟ සෑක ටොන් ගණන් තියෙනවා. ඒකට බුදුහාමුදුරෝ එතන මේ ගුරුවරු දීලා තියෙන උපදේශය තමයි එහෙම සැක තියෙනවා නම් මූල කර්මත්තාන්න හිත යන්න. එතකොට දන්නවනම් මේ මූල කර්මත්තානේ වැටෙන්නේ මේක හීනයක් නෙවෙයි. හිතලුවක් නෙවෙයි. මායාවක් නෙවෙයි කියලා සැක දුරු කර ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට ආයෙත් භාවනාවට යන්න දෙන්න පුළුවන්. ඒ නිසා මූල කර්මත්තාන අපිට උදව් වෙනවා. හරියට මේ ගමනක් යනකොට GPS එක උදව් කරනවා වගේ අපි ඉන්න කොතනද කියලා යන වාහනේ පෙන්නනවා. ඒකෙන් කියන්න පුළුවන් කොයි වැරදිලාද යන්නේ හරි පැත්තටද යන්නේ කියලා නැත්නම් සෙල්ෆෝන් එක දීලා කාට හරි කතා කරලා කියනවා වගේ. ඉතින් ඒකට සැක දුරු කර ගන්න පුළුවන්. නමුත් සැක දුරු වීම අත්දැකීමෙම නැති වෙනවා. ඒ එතකොට ලැබෙන සද්ධාව ඔය අපි මල් පූජා කරනට තියෙන සද්ධා නේ. ඊට වඩා විශාල සද්ධාාවක්. ඒකට කියන්නේ අදිමොක්ඛේ කියලා. පෙර දැක්මක් එන්න පටන් ගන්නවා මේ ගමනේ තියෙන ප්‍රධානම මේ භාවනා ගමනේ තියෙන ප්‍රධානම දෝෂය විශේෂයෙන් බෞද්ධයර තියෙන දෝෂය තමයි සැකේ. හරි පාරට වැටිච්ච ගමන් සැකයක් එනවා. වැරදි කරනකොට ගාලල්ල ටොංගණන් වැරදි කරනවා සැකත් නැහැ ඌරු විශේෂයට කරනවා. හරි පාරට ගමන් සැකේ. ඒක දන්න නිසා තමයි කියන්නේ මූල කර්මස්ථානත් එක්ක අසුර පවත්තා. දෙවෙනි ඒ නිසා එතකොට මූල කර්මස්ථාන වශයෙන් ආනපන ගත්තත් පුළුවන්. මේ ඉඳගෙන ඉන්න ඉරියව ගන්නත් පුළුවන්. ඒ දෙකේ කොයි එක ගත්තත් ප්‍රශ්නයක් නැත්නම් එතන ප්‍රයෝජනෙයි සලකලා මතක තියාගෙන ඉන්න එතන මේ සැකේ දුරු කිරීම විතරයි එතන කරන්නේ. සැකයක් නැතිනම් ප්‍රවේශමෙන් අහගන්න තමයිලාට මේක පැටලෙන්න තියෙනවා කොයි අරමුණේ හිත තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. සැකයක් නැතිනම් කොයි අරමුණේ හිත තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. රාග අරමුණේ තිබ්බත්, ද්වේෂ අරමුණේ තිබුණත්, අද්වේෂ අරමුණේ තිබුණත්, නික්ලේශී අරමුණේ තිබුණ ප්‍රශ්නයක් නැහැ. මොකද අරමුණ කවදාකවත් හිත කෙලෙසන්නේ නැහැ. කෙලෙසන්නේ ඒ අරමුණ පිළිබඳ තියෙන සැකේ හෝ අරමුණ පිළිබඳ තියෙන ද්වේෂය තමයි. ඒ නිසා සැකනම් ද්වේෂනම් මූල කර්මත්තාන්ට යන්නේ. එහෙම නැත්නම් එන අරමුණ කොයි එක තිබ්බත් තමයි තියෙන්නේ. ගඟක් තියා ඉවුරටලා බලයින මිනිහකගේ ගලාගෙන යන්න ගන්න එකයි තියෙන්නේ. ඒක නිසා ඒක ඉබේ වෙන්න ඇරලා යන්ත්‍රාගාරයක් වගේ යන්න ඇරලා ඒක දිහා බලන්න ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනවා නම් ඒක පරියන්කට සීමා කරන්න එපා. ශක්මණට සීමා කරන්න එපා. ගිතරතරෙත් වැඩ යන්න ආරින්. ඒ කට්ටිය කරගනි අතර මෙතන කුණු එකතු වෙලා තියෙනවනම් වැඩි පහු වෙලා තියෙනවනම් හිර වෙලා තියෙන එක පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න. ඒකල කරගෙන යන්නේ කරගෙන යන්නේ. ඔක්කොම මම කරන්න ඕනේ ඔක්කොම අරවලා කරන්න මොකක්වත් නැහැ. කොතනයි කුණු කන්දලා කෙර වෙලා තියෙන එක පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න යන්න අරින්න. එතකොට තේරෙන්නේ මේ මුළු ලෝකෙම දුවනවා. මම මේ නැහැ උනායි කියලා ප්‍රශ්න නැහැ. කොහොමඩක්ක ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැත්තම් ඒ ප්‍රශ්නක් තියෙනවා අපි මරණයට පස්සේ ලෝකේ නතර වෙන්න එපා. ඒ එහෙම නතර වෙන්නේ නැහැ. අපි අම්මලා අප්පච්චිලා මැරලා ගියා මොකක්වත් උනේ නැහැ. හොඳයි තිබුණට රෙඩි හොඳයි. ඔබල මරණයට පස්සේ ඊටත් රෙඩි හොඳයි. එනිසා මැරෙන්න බය වෙනවා. ඕනකත් බය වෙනවා. හිතාන ඉන්නේ මම නැති වුණොත් දැන් හෙට උදේට ඉර පායනෙකුත් නැහැ. අන්ධකාරය දියේයි. මම ලාම්පු පත්තු කරන්නත් ඕනේ, ලයිට් දාන්නත් ඕනේ කියලා නෑ. ඔය යන ගමනට යන්න දෙ. දැන් ඒකට ඇවිල්ලා තියෙන්නේ මේ ලියපෙකනාගේ. ඒක නිසා සතුටුයි. ඒක හොඳ විශ්වාසිකෙන් යන වෙන වැඩේට වෙන්න අරින්න. අරමුණු සඳහා මූල කර්මස්ථානයේ සඳහා ආනපනෙ ගත්තත් හොඳයි. ඉඳගෙන ඉන්න ඉරියව ගත්තත් නේද කොයි එක හරි වඩා විශ්වාසයක් දෙකන්ට කියලා කියන්න පුළුවන්. හොඳයි එතකොට අපි හරියට මගේ පැයක වෙලාවක් අරගෙන තිනවා. ඒ නිසා අපි මෙතනින් එහාට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ලක්මන් භාවනාව සඳහායි. තේරුණා තියෙන ප්‍රශ්න වල ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් උනේ නැහැ. නමුත් හැම දිනෙකම මතක තියාගන්න. ඒක පොදු ඔක්කොටම කියන්නේ මේ රචන ලියනකොට මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච සාර්ථක වෙච්ච තැනේ රචනෙ පටන් ගන්නවා. කවදාකවත් අසාර්ථක වෙච්ච මුස්පේන්තු තැනකින් පටන් ගන්න බෑ. එතකොට ඒ රචනෙ පිලුණු වෙනවා. මට කොච්චර කරදර තිබුණත් කමන්නේ කොයි වෙලාවක හෝ මූල කර්මස්ථානයේ බුදුපත් වෙච්ච වෙලාවක මූල කර්මස්ථානයේ නිරෝධ වෙච්ච වෙලාවක පටන් අරගෙන ඒ ටික කියලා පස්සේ කුණු බාල්දිය ගන්න එළියට. උගාකේ වලියන්න පටන් අරගන්නේ වැඩිච්ච තැන් වලින් එතකොට ඒ කියන්නේ තාම අර භාවනාවේ සුබ ලකුණු එහෙම නැත්නම් සම්පත්තිකර ලකුණු මතුවෙලා නැහැ. ඒ නිසා හොඳ ටික කියලිවල පස්සේ ටික කියන්න යන්න. ඒතකොට තවත් දිනු කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් සාකච්ඡාව නැතර කරනවා. සම්බන්ධ වෙච්ච ශිරු දෙනාටම තෙරුවන් සරණයි.